waljamaatuge ahluwerin rahmetterikamuge gurun qaayimu kurete rasulullahi sala allahu alayhi wasallamge ambikambalunna ei mu'minunge mammainne ei ummahaati lmu'miniin mu'minunge mammainne ei أي ඒ قرآن කුර්ආනුක අල්ලාහ් වහී කුරවෆා فدان الله කීතු قرآن වහී කුරවෆාවේ අන්නබිය්‍යු අවලා أولى بالمؤمنين من أنفسهم وأزواجه أمهاتهم الله كي تقولان وحي كربني مؤمننا إم غاي فراتكي أي رسول الله صلى الله عليه وسلم إم غاي فراتكي إم غاي ميهكي أي الله رسوله من أنفسهم أميهم نفس تكبرن بس بودا කලege faane emihunna emme aula kam bodi nafsutaka emihunga mila nafsutaka borumes boda wa azwajuhu ummahatuhum adi ekalege faanuge ambiyambi kambalunna ki ei emihunge mammanne mammange hukum ebahi kaaveni den ekalege faana fahuga ekambalunna ebdesmiha kaaveni kurumwani allah haran kurawa sababa kiswaruge gaves rasulage ambika ambiyambi kambalun ei ekalege faana fahuga ei ebves kambalaka allah හුද්ද කුරවෑ ෆෙන්නේ එහෙම මිහක කාවෙන කුරුම සබ කිබෙන් අස්සාව බේකලුම් එගොත හිතුගේ එකන්තත්තන් ඔයි රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම වහරීම තිමන්න කාන් කුරාන ආයිෂා අනක තිමන්න හෆ්සා එගොතන් හිතුගේ බෙන් අස්සාව බේකලුම් එගොතන් හුරි <clears throat> එකලේ ෆාන අවහාරේ වඩාගත්මුගේ කුරින් අල්ලාහ් ආයිබ්බා වල වැහමනි එවස් මීහක එයින් කඹලක කාවෙන කුරුන් එයි හුද්ද වෙගෙන් වා කමෙන් නෝනේයි adi aninga itu Allah wahi kurafave wa ma kana lakum an tu'zu rasulullah wa la tankihu azwajahu min ba'dihi abada inna dhalikum kana 'inda Allah 'azima tebami huna iggotake suddavegen wa kamen nune rasulaya taklifu dinu me kay fana undagu kurme wa la an tankihu azwajahu adi ekale fanuge ambiyambi kabalunna kaaven kurum wasai tebami huna huddavegen wa kamen nune min ba'dihi kay fana wa hare wada gatuma fahuga abada duwa hakus ඉන්න ذාලිකුම් කාන ඉන්දල්ලාහි අසීමා එකමකී අල්ලාහුගේ හදරතුග වර බොඩු ෆාෆේකේ එයින් කම කඹලකා කාවෙන කුරුමකී වර බොඩු කමකී අල්ලාහුගේ හදරතුග ඒ දුනියගේ ආඛිරතුග සල්ලාහ් සුබ්හාන ව තාලා එකලේෆානුගේ අඹියම්බි කබලොන් නම් හොබ්බ හැතිබි කඹලොන් අනෙන් ආයතුග අල්ලාහ් වහී කුරවා ෆවනි වයිදා සාල්තුමූහුන්න මතාඅන් ෆස්අලූහුන්න මින් වරායි හිජාබ තියබෑ මීහුන් එකඹලුන්ගේ ගාතුන් කමකන් එදේකමු ගවානම නොත සුවාලෙ කුරාකමු ගවානම ෆර්දායක්ගේ නිවලුග තිබෙගෙන් එකඹලුන්නා සුවාල කුරාහ එදේශ කමකන් එදින්ඥා ෆර්දායක්ගේ නිවලුග තිබෙගෙන් එකඹලුන්නා එකඹලෝ කිබෙන් තියබෑ මීහුන් එච්චකන් එදුන සදි කමකන් එදුන සදි සුවාලෙ කුරිකමු ගවියස් එකන් කුරාහේ ෆර්දායක්ගේ නිවලුග තිබෙගෙන් දැන් මිතාංග මූමිනුන්ගේ මම්මන්නේ එයි ඒගේ මුරාද කී ඉහ්තරාම්ගේ ගොතුන් فهن أمهات المؤمنين في الاحترام والتحريم لا في المحرمية أي එකඹලුන්න අල්ලාහ් සුබ්හානහු තාලා මිලකබු දෙවෑ එවනි ඒ ඉහ්තිරාමක ගොතුන්නේ අදි එහෙනි හෙම් මිස්තකුන්න එකඹ එකඹලුන්න කාවෙන කුරුම් හරාම් වෙගෙන් වාති මහරමුන් නම් එකඹලුම් වාති කියනු ඒ මහරමුන් නන්නු ඒ මහරමුන් කමුක වීනම ෆරුදායන් ඔන්නා කන්නු ජීුනිස් එකඹලුන්ගේ ගාතුක වාහක දක්කායරුක එච්චකන් ඒ දේරුක සුවාල පුරායරුක අල්ලාහ් වනි ෆරුදා ගෙනිවලු ගතිබ ගෙන් තියබෑ මිහුන් එකන් කුරාරේ අංගවෑෆා එන් කමුන් එයි මහරම කබ්බුමුගේ හැසියතක් උන්න නුන් එකන් බලුන් මම්මයින් නවී කියෙන් එයි ඉහතරාමුගේ ගොතුන් අදි එකන් බලුන්නා කාවෙනි කුරුම් හරාම් බෙගෙන් වාතිය රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම කාවෙනි බල්ලවෑගයි එගාර බේකන් බලුන්නා නම් බයි රිවායත් හොග බාරවස බොරකම රාජීව ගමන් එගාර එයි එම මෂූරු මෂූරු ගමන් එකරිෆාන් එගාර බේකන් බලුන්නා කාවෙනි බල්ලවෑගයි ekaleege faanu duniyege hunnawani ko de ambika balun awaharawi ekaleege faanuge de ambika balun ei khadijatuge faana adi zainab binti khuzaima de kambalu ekaleege faanu duniyege hunnawani kon awaharawije ekaleege faanu awahare wadaagati gangiruge ekaleege faanuge tibbewi nuwa be kambalu nuwa ambika balun tibbewi aisha ya hafsa ya zainab binti jahsha ഉമ്മു സലമായ സൊഫിയായ മൈമൂണായ ഉമ്മു ഹബീബായ സൗദായ ജുവൈരിയായ മി നുവബേക്കമ്പലും තිබ්බෙවි එකලේෆාන් අවහාරය වඩාගෙන විහිඳුවා එකලේෆාන් එම්මෙ ෆුරතම කාවෙන බල්ලවෑගති ඛදියතු ගෆානා අදි ඛදියතු ගෆානා එකලේෆාන් කාවෙන බල්ලවෑගෙන් එකමනා දුනියෙග හුන්නවනි කොර එවස් එහෙන් කබලකා එකලේෆාන් කාවෙන් බල්ලවෑන් නුගන්නවා එකමනා අවහාරය වඩාගතිම රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් එහෙන් හිම්බේ කඹලුණා කාවෙනි බල්ලවෑගති ඉදාල්වනි වයුමිනූන බිඅන්නහුන්න අස්වාජුහු ෆිල් ආඛිරා ඛුසූසන් ඛදීජා අදි අහ්ලුස් සුන්නා වල් ජමාඅතු ගහල්වරින් ඊමාම් වෙතේ එකඹලුන්න කියෙයි අල්ලාහ්ගේ රසූලාගේ අම්බිකඹලුන් කන් ආඛිරෙත් දුවහු ගවස් එකමුගේ දලීලකි සවදා ඒ රසූලුල්ලාහ සල්ලල්ලාහු අලයිහි වසල්ලම යබ්ර උමරුන් දොරි බේකමලේ නේ එකමනා දුවස් උමරුන් දුවස් වඩා ගතිමා කුඩ කොබ්බරු හෙලිවි ඵලවේ ගෙන්දියා রাসূলুল্লাহ সাল্লাল্লাহু আলাইহি ওয়াসাল্লাম একমানা আবার কুরাববান গাস্ত কুরাবি একমানা একাং একি এঙ্গি বাডাগেন একলে ইফারাত দাননি আল্লাহু রাসূলাই তিমান কামানা ওয়ারিনু কুরাববা আসে ওয়ারিনু কুরাববা আসে අම්බිකඹලේ ගොතුග බහට්ට වාරේ ඒ තිවංකමනා එදෙමේ ස්වර්ගයේ කලයේ ෆානුගේ අම්බිකඹලේගේ ගොතුගවුම ඒ කලයේ ෆාන වරි කුරව වැෆිය කදෙන් ස්වර්ගයකු අම්බිකඹලේ ගොතුග නුවානේ එරුම් හම ආම් මං හෙන කව්වෙගෙන් එදියයි ගයි ෆාන දුනියේගේ වරි කුරව වැෆියා අර කුරවැෆි එහෙම එක කාමන කුරුම සුද්දවාන ඒරා දැන් තිමන් කමනාගේ දුවස් කලයක ෆාන තිමන් ආයිෂතුගේ ෆාන හදියා කොෆීමේ ඒ හොරිහබේ කමලුන එංගි වඩා ගන්නවා ඒකලි ෆාන එම්මේ ලෝබි වඩා ගන්නවනේ ආයිෂතුගේ ෆාන දෙකකම් එංගම සෞදාගේ දුවස් සෞදා හදියා කුරවි ආයිෂතුගේ ෆාන එංගම රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම ආයිෂතුගේ ෆානුගේ ගාතුගේ හේද කුරවවා ඩබල් ehembe kambalunge gaatuga heeda kurabba warabura deguna heeda kurabba edwas heeda kurabba fe dedwas ei saudaage duwas ekamanaya hadiya kurabba fawatiye enkamun mi dalilun wasenge ebenge akhir dohge kale faanu ge ami kambalun kan ei hama akhir dohge se kale faanu ge ami ami kambalun kan ei khususan khadija khassa go tegga khadijatu ge faanu ei allah ge rasulage ami kambalun ne giyame dohge sorgega ummu aksari awlaadihi wa awwalu man aamana bihi ei ekaleeg faanuge emme gina daringe mammaye adi ekaleeg faanang emme furatama iimaambe wadaagay eh, faraata kiyei khadijatuge faan wa aadadahu ala amrihi adi ekaleeg faanuge eh, dawwatuge duwaswaruga ekaleeg faanang emme ehiiteri wadaagati ekamana ei makkaage ekaleeg faan heeda koravi emme undagu duwastahuga hurihaya gotakun maali gotunnaa eh, hurihaya gotakun ekamana ekaleeg faana ehiiteri wadaagay وكان لها منه المنزلة العالية كليفان غاريهوغا إكمناغ مقام ورمتش إكمناغ مقام ورمتش أي خديجة فانك ورمما إبيكم بلي دم إلمرينغ مدوغا خلاف فدي فوي خديجة فانا عائشة فانا දෙබේකම ලුංගෙ තෙරින් මහිබ්බෙගෙන් මනිකාකුතෝ කොම්මයකස් මීගේ එවස් ඉත්තිෆාගෙන් නෙයි වරගින ඉල්මෙරින් තකේ හම විදාලෝනි ඛදියතුක ෆානේ මේ මහිබ්බෙගෙන් වනි ඒ ඛදියතුක ෆානෝ রাসূলুল্লাহ সাল্লাল্লাহু আলাইহি ওয়াসাল্লাম এমে উন্দা গুদ ওয়াসওয়ারগ একমানা একলেফানা এহি তেরে ওয়াডাগতি হুরিহা গতাকুম আদি এমমে ফুরাতামা একলেফানা ইমাম ওয়াডাগতি খাদিজাতু গফান এমমে ফুরাতামা এই রাজি গতাকিস এমমে ফুরাতামা একলে একলেফানা ইমাম ওয়াডাগতি খাদিজাতু গফান দেমিগে বাদে দে রিওয়ায়াতে দে কওলে এই বাইঙ্গিল মেরে মিদালওনি එම්ම ෆොරත්තම රසූලයන් ඊමාම් වේ වැඩාගති ඛදියතුගේ ෆානේ මුරිහා ගොතකුම් දැන් බයෙන් ඉල්මරින් විදාලවන එහෙනම් අංහෙනුන්ගේ තරන් එම්මෙ ෆොරතම ඊමා වඩාගති ආයිෂතු ඛදීජතුගේ ෆාන එම්මෙ ෆොරතම් ෆිරිහිනුන්ගේ තරන් ඊමා වඩාගති අවව කුරුගේ ෆාන ඒගොත බයෙන් ඉල්මරින් විදාලේ ෆොරි එහෙන්නම වෙස් රාජීවගම් වාගොත කි එම්මෙ ෆොරතම ඊමා වඩාගති ඛදීජතුගේ ෆාන සබබකි ඒගේ බෑවර දලිල් තංගේ බහරි බුද්ධිය ගොතුම් වෙස් එකලේගේ ෆානන් ඒ රිසාලත එම්මෙ ෆොරතම අල්ලාහ් සුබ්හානහු වතාලා බාවාලේ විද්වහ එකලේ ෆානු බිරු ෆොලම් වඩාගති ඛදීජතුගේ ෆානු ගරියන් ඒරවදී වෙස් එහෙම් බේකලක බද්දලෙන් වෙස් වේ එකලේ ෆාන එකමනා කියාවෙස් දෙව්වි ජිබ්‍රීල්ගේ ෆාන ඇස් වඩාගෙන දෙක්කේ විවාහකතා එකම එකමනා එම්මෙ ෆරතම එකලේ ෆාන ඊමාන් වඩා ගති අදි එකමනා එකලේගේ ෆාන කාවෙනි බල්ලවෑ ගතිවෙස් එකමුගේ උම්මීදුගා එයි එම්මෙ ෆහුගේ රසූලාකම එතබ්බයකු ඒරුගේ ෆොයි ෆතුගේ ඉල්මු හුරි එතබ්බයකු එයි එම්මෙ ෆහුගේ රසූලාකම خبر දිනීම එකමනා එකන් එගි වඩාගෙන එකමනා එකලේ ෆාන කාවෙනි බල්ලවෑ ගතියි ekamana hushala gan hama ekale fana kaani ballagati imme fahuga rasula kama ek ekamana ummid kurawetiwe emme fahuga rasula kama ummid kurawetiwe henkam emme furatama ekale fana iman ve wadagati khadijatu ge fana adi ekale ge fana emme darin waslibi wadagati ekamana gari hum ekamana gari hum den hama ekan ibrahim fiyawa ibrahim fiyawa ei මාරියතුල් කිබතියාගේ ෆරාතුන් ලිබඩාගේ බේ කලෙන් ඒ ඉබ්‍රාහීම් එකල එකලේක ෆාන උමරුන් හතර වහර ෆලුගා හතර වහරුගා එකලේ ෆාන අවහර වෙච්ච තොප්පුලේරුගා ඉබ්‍රාහීම් දැන් එහෙන් හුරිහා දරින් ලිබඩාගති ඛදියතුගේ ෆානුගේ කිබෑ ඒ අන් හුරිහා අන් හිම්බේ කඹලුන්නා එකලේ ෆාන ලිබඩාගෙන් හුරිහා අන් හිම්බේ කඹලුන්නා අදි කාසිම්මා කාසිම්ස් තොප්පුලේරුගා අවහර වෙච්ච හදිජතුගේ ෆානෝ කියබන් රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම දරින් තල්ලි බඩයගති එහෙන්කම කලේ එකමනා එකලේ ෆානෝ කාරියක වර මතිවරි මකාමෙබ්බේ අදිහම එෆදයන් එකමනායන් අල්ලාහ් සුබ්හානහු වතාලා හයිවන උඩුගේ මතින් සලාම් ෆොනොවි එදෝක රසූලුල්ලාහ් සම හදීසුල් කුරවනි ජිබ්‍රීල් ෆානෝ වඩයගති සලාමාගෙන් වඩයගෙන් දන්නවනි අල්ලාහ් සුබ්හානහු වතාලා එකමනා සලාම් විදාලවිය අල්ලාහ් සුබ්හානහු වතාලා හයිවන උඩුගේ මතින් හදිජතුගේ ෆානෝ අල්ලාහ් සලාම් ෆොනොවි එහා මතිවරි බේකම්බලේ එකමනායකි අදිහම ඉෆදන් රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් එහෙන් ඉහෙන් අඹි අඹි කඹලුන්ගේ ගාතුක වරක්ගෙනෙන් හදියතුක ෆානක සිකුරු කුරව්වා හදියතුක ෆානක වාහක දක්කවා එකම එම්ම කන්තබ්බොඩ වනි ශයිෂා ඒ සවබ කි ආයිෂා ඒ කලිෆාන එම්ම ලෝබි වඩා ගන්නවනි දැන් තිබ්බේ හුරිහා අඹි කඹලුන්ගේ තරෙන් එම්ම ලෝබි වඩා ගන්නවනි ආයිෂා ෆාන දෙකේ අදි ආයිෂා ෆාන සිහා ලෝබි වඩා ගෙන් ෆවනි රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් දෙකේ එකම එකම නායබ බොඩ කමක වේ හදියතුක ෆානක වාහක මාගෙනෙන් කලිෆාන දක්කවා තිබේ ඒ ගීරෙත් තරිකම් غير التلكن الدوه كمان ورا كوفايس كورا رسول الله دين نبي هذه فانو دين إك همنا أنو ميها كونه تيهية دنيا මිහාර වීරාණව ගොස් වීරාණව ගොස්වා මිහෙක් නුන් හේ අදිය සම එනගේ වාහක හියති දක්කවන්නේ ඒකොතන් එද්දොහක කමනා එකලේ ෆාන විදාලවි කොමෙස් හදියතුගේ ෆාන් දෙන් ගිනා ඉල්මරි විදාලවන්නේ හදියතුගේ ෆාන එමෙ මායිව් එකෙන් වනි আয়েশাতুকে ফানা পরে দেন বাই রিওয়ায়াত তেঙ্গে বহরি হামে গতং আয়েশাতুকে ফানা মাই কামা বেহে গতম বার দেবেন আসফাওয়া বরগিনা রিওয়ায়াত তাবেস এ বহরি والصديقة بنت الصديق دين خاصة تقا هما يفدان صديقة بنت صديق أي عائشة غفان أبو بكر غفان لقب فلو أي رسول الله صلى الله عليه وسلم دفع لقب أي صديق هما يفدان عائشة غفان بس لي بدا غفان لقب أي صديقة එකන් එකමන එලකබු ලිබි වඩාගති එයි ඉෆ්කුගේ මස්සලාග අල්ලාහ් සුබ්හානහු වතාලා කීර්ති කුර්ආනු එකමන බරිය කුරෙවි කීර්ති කුර්ආනු ඒ කිහා මායිබ්වගෙන් වාතීවේ අයිෂා තුෆාන විදාලවනි තිමන් කමන යගින් කොග්ගෙන් නේ හොරි අල්ලාහ් සුබ්හානහු වතාලා කොම්මස් ගොතක රසූලායන් එකම් බයාන් කොත් දෙවාන කම මිසාලකන් හුව ෆෙන් ෆුලෙග්ගා ඒ රසූල් බේ කරන ෆෙනි වඩා ගන්නවා හුව ෆෙන් ඒ වහී වහීගේ බය එහෙන්නම ස්තිවංකමනා උම්මීදෙව්වස් නොකරමේ අදි ගස්තෙව්වස් නොකරමේ ගුරුවානුග ගියාමතා හමයා කියවේ ගොතන් අල්ලාහ් ලව්වා ෆේවා ගුරුවානුග තිමන්නගේ වාහකේ ගොත බයන් කරවවානකම ඒ එෆද මායිම් මිහෙගේ ගොතක තිමන්න තිමන්න නුදෙකෙමේ එනවස අල්ලාහ් සුබ්හානහු වතාලා කීති ගුරුවානුග නූරු සූරතුගේ වනි ඇයිෂතුගේ ෆාන බරිය කරවවා එකමනා කරවවි කමෙන් නුන් කමං ඒ ඒ මුනාෆිකුන් හදායන්ගෙන් දෙක්කි බුතාන බොඩ දොගෙක් දොගෙක්කම් ومك عائشة تكفان بريا كورا وفن الله سبحانه وتعالى كيرت قرآن إفدا ما تيري مقام عائشة تكفان لبي وداعم فاني إيه එගොතන් අල්ලාහ් සුබ්හානහු වතාලා හිබ්බන උඩග මතින් කවන බරිය කුරවීම එකමන අල්ලි බිවඩාග ඉල්ල කබෙන් ඒ සිද්දීකා සිද්දීකා සිද්දීක මානේ කි තෙදුවර කමුග ඉන්තිහා තෙදුවර කමුග ඉන්තිහා ඒ කුර්ආන් ග සල්ලාහු අලයිහි කුරවෆන් නබියුනා ජෙහිගෙන් දෙන් දර්ජා ගොතුන් ගියාමෙත් දෝගේ මතිවර වන සිද්දීකෝ أي الله كي القرآن وحي كرافة وحي كرافة من يطع الله ورسوله فأولئك مع الذين فأولئك مع الذين أنعم الله عليهم من النبيين والصديقين والشهداء والصالحين وحسن أولئك رفيقا إتانا نبي نفه الله بيان كربني صديق واهك أو بكر فانا صديق لقبل بداغم فواني أي مي راجو واهك إم فرتم تذكر بفراتك أي أو بكر فانا එහෙන් අස්සාවය කළ කවස්තේ දෙන්නු කරවුණු කුල්ලියකන් එවාහකේ සවබකී එයි බුද්ධියක විශ්නේවරවා කමකවරමා බොඩු කමකවාති ඒ කුඩ කුඩ වගතු කොළ තෙරේගේ කලේෆානු මස්ජිදුල් හරාම මස්ජිදුල් අක්සා වඩාගෙන එයි අඩ්ඩි හදවහුගේ දතුරෙන් එයි අඩ්ඩි හදවහුගේ දතුරේ අදී එතනම කලේෆානු මේ උඩ උඩ වඩාගති උඩා විමාදේ තෙරේක ෆස්සතේක හරුග දුරුමින් එබහුරි adi komme uda kaanen uda de terega fassate ka haruga duruminge bahore kalefan hain uda ziyare kuravwa swaruge avve ziyare kuravwa ballawa sidratul muntaha ge gaata wadaange tamballawa allah subhanahu wa taala waahaka dakkawa kalefan wadaaga ti kalefan ge tammaccha wadaagen neyurga tammatin adi hunu kamennu kende e waahaka ekaleega faanuge e waahaka emme furatama tetu kurai falata ki awwa kurga faan abu jahulu e waahaka haagen gos أبو بكر غفانو هي تتريك شكو في الدمتكا إينا إباهك دكي أبو بكر غفانو غاتوغا يا أبو بكر كلي غفانو قبول قربانا هي يمي هكو تدوا كوري إمريكم مسجد الحرام مسجد الأقصى إبا هي مكة فلسطين دي واحد كمن فيها قبول القرآن هي أبو قرآن بدالوي قبول إنه قرآن هي إيكا كبان كمن هي දෙගෙන වරන් උපලොම් මෙබුණනි කලෙමගේ සෝහිබ බදවා කුරේ එකන් කුරිකම රේ කුඩ කුඩවගත කොලග අදී වරකම් වී කියන උඩවස් දිය කමගේ බදවා කුරේ දැන් අවකුරු ෆාමි දාලවන එහෙම් විදාල විහෙය්යේ කලේක ෆාමි එහෙම් විදාල වෙච්ච කම වඤ්ඤා ඒිතේ දෙකේ එබ්‍රමා බොඩ තිකන්ත තිවන්න මෙහිර තේදු කොග්ගෙන ඒ කලේ ෆානුගේ ෆරායි පොලොන් ඒ කලේ ෆාන එම්මේ ෆොර තම තේදු කුරවි අදි හිතුගේ වෙශක්ක කමෙන් නැති බයෙන් අස්සාබේ කලුන් තේදු කුරවි අර සූරා ගොත විදාල වීම එහෙන්නම සිතුක කොම්මස් වරක ශක්කු හුරි එකම ඒ කලේ ෆාන වෙශක්ක කානුලා එකන් තේදු කුරවි තීවේ ඒ කලේ ෆාන ලිබඩාගේ ලකබෙන් ඒ සිද්දීක دين رسول الله مي كليفانو كامبيا مي كمبلون كترين مي خاصة بي كمبلون مي بيان كرباني مي ما خدية كفانو دين عائشة كفانو التي قال فيها النبي صلى الله عليه وسلم كما نبهه رسول الله صلى الله عليه وسلم حديث القرآن فوي فضل عائشة على النساء كفضل الثريد على سائر الطعام عائشة كفانو كما كان هنيهن أنهنون كما تشا واهوشي أي مدفعون روحي هريها كيومك كما تشا ما يبقى وافدان mehar arabinge terege ero emme maaike uma kiyeyi ei rori korafa ege macca bakari mahuge äh, garudia alaage modun wata geri mahuge garudia alaage modun ei eruge emme maai emme molu keun sababaki godan ei allah äh, gowamuge terenge emme maai kuravi echaki hari gandam mi kana hasil kodde echige terenge emme maai kuravi echaki godan den e rotta ekkok keve äh, laagen ka echegge gotuga emme maai kuravi fa wani allah subhanahu wa taala এ গেরি মাহুগে গারদিয়া নুমাতা বাকারি মাহুগে গারদিয়া এই এমে মাইক করা ব্যাপার এগতুং রোহি মোডে ফাওয়া রোহি এবার মাইক খেয়ে ওমেন হাগি গাতো গাই মে আর মি খামা বে গতুস বাই মি বে খালুনা ফুটাকং হাইরাম বেদান ফাহারেগা মে রোট্টা কিমি হাই গাতো গরম মাই ইচ্ছে এই রোট্টা বে গতুং বল হাদিসেন আসফা হাদিস ফুল করা তি বাই আমি হন রোট্টা মাইকং হিতারে ಎಲ್ಲಾಲಾಗೆನ್ನುವಾನ್ ರೊರಿಕೊಳೆ ಹಾಗಿಗತು ಗರಸ್ ಎಲ್ಲಾಲಾಗೆನ್ನುವಾನ್ ඒවරම් මායිකුර වැෑෆෑච්ච රොට්ටකි හයිගතු. ඒ අල්ලෝ සුභාන වතාලා ඉන්සාන හෙද්දවී සුර එද විදවසුර පෙරික ඉන්සානගේ හරිගඩුග කානායගි ගොතුග ලෙව්වෙච්චකි රොරි. මෙහට වෙච්චි ඇති පහු ෙනි වරච්චි රසූල් සමානක නොස්න හටුල ඇති පහු බයක ජගරිතරක හගුරාමක් ගොනක ෙනු ච්ච හටු ලකි ඇති. රෝටි අස්තු අල්ලාහ් කූතෙක්ගේ ගොතුග හරිගණ්ඩම් මි කානා දෙච්චේ ගොතුග එම්මෙ ෆුරතම දුව හුස්ර ෆෙරිගෙන් ලබ්වා ෆනි රෝටි එංගොම් මිය කිවරම් මාන් එච්චේ ඒ මිසාර ජස්සවා ෆෙවනි මිහාර රසූලුල්ලාහ් සම බිත්තම මිසාර ජස්සවා ඉල්මරින්ගේ ඉල්මරියාගේ මායික්කන් ෆදලුල් ආලිමි අලල් ආබිදි ඉල්මරියාගේ මායික්කන් අලවරියාගේ මච්චන් හොරි කෆදලුල් කමරි අලා සායිරිල් කවාකිබ් හොරිහා තරිතකෙක්ගේ මච්චන් හඳුගේ මායික්කන් වා ෆදායින් එපදන් ආයිෂතුගේ ෆානුගේ මායික්කන් එහෙනිහෙන් අන් හිනුන්තකුන්ගේ මච්චවා වනී ඒ මොඩෙෆා වරෝරි එහෙන් හොරියා කේවුමෙක්ගේ මච්චම් මායිව්වගෙන් වාෆදායි දැන් මීග ආයිෂතුගේ ෆානුගේ මායික්කන් වරම් මායිව්වගෙන් වේ ඒක තිරේක ඉල්මරින් ඉබහුරි බයන් කරවෑෆා والصديقة بنت صديق رضي الله عنه يعني عائشة بنت أبي بكر والصديق هو مبالغ في الصدق وقد لقب النبي صلى الله عليه وسلم أبا بكر بذلك ولعائشة رضي الله عنها فضائل كثيرة منها আয়েশাকে ফানা ওয়া মাইকান মাইকান বায়ান করাবানি আন্নাহা আহাব্বু আজওয়াজিন নবী সাল্লাল্লাহু আলাইহি ওয়াসাল্লাম ইলাইহি এই হরিহা নবী আমি আমি কাবালুম গতেরেন একালে ফান এমমে লোবি বড়া গেন নবী আমি কাবালুম আয়েশা তুকে ফানা আয়েশা তুকে ফানা এ দেখে এমমে লোবি বড়া গতি এই রাসূলুল্লাহ সাল্লাল্লাহু আলাইহি ওয়াসাল্লাম হাদিস পড় কোরআনে আল্লাহ আল্লাহুম্মা হাদা কাসামি এ হাদ্দা বড় করাস কো মিথি মং কালে ফানুকে বেসে উমে එබැහි එකලේක ෆාන හුරිහා අම්බියා මි කමලුන්ගේ මෙදුගා එකලේක ෆානන් ඉක්තියාර ලිබිවටි ලිබිවඩාගම් ෆාවා මින්වර අදලු වෙරි වඩාගයි එයි අහිගතුගා අමි අමින්ගේ මෙදුගා අදලු වෙරි වම්මි ජෙනිදිය කමෙග්ගා එයි රේකඬ හේද කුරුමා දැන් එකමලුන කරද කුරුමා මි දෙකමුගා රේකඬ හේද කුරුම් රේකඬ හේද කුරුමා හේද කුරුම් හැම එකනිගේ එකමල එකමනාගේ අරිහුගා අං හෙන අං අබි මිහාගේ අරිහුගා රේකඬ හේද කුරුම් හැම එකනි හේද කුරුමුගා ඒ ඉද්නා කුරුමග වෙස්නුන් හේද කුරුමුග හමයි කන්ඩේ කන්ඩ හේද කුරුමුග හම හම කුරංජේන ඒ මි එන් අමි කෑරීග මිසාලක දෙරේ හේද කොෆියාන අමි කෑරීගස් දෙරේ හේද කුරංජේන දෙන් හරදු කුරුමුග මි දෙකමුග අදලු වෙරිවාංජේන දෙන් ඔනි මිසාලක හිතුග ලෝබි ඒ මීහාගේ ඉක්තියාරෝ එකමෙන්නු එහෙන් වෙගෙන් හදීස් වල කරන අල්ලාහුම්ම හාදා කසමි ඒ හද්දා බඩ කරස් කළා කොයි මී තිමන් කලේක් ෆානුගේ බෙස්සෙවුමේ ෆීමා අක්දිර් තිමන් කලේක් ෆානක් කුල දානවා වරා එහෙන් කමුන් ඉබා ඒ අල්ලාහේ ತಿಮನ್ನೆಯ ಕುಳದಾನವಿಗೆ ನುವಾಕಮೆಗ್ಗ ತಿಮನ್ನೆಯ ಮಲಾಮನ್ನು ಕುರವ್ವಾಶ ಎಬೈ ತಿಮನ್ ನಾನು ಹಿಪ್ಪವಾಶ ತಿಮನ್ ಕದಿಫನು ಹಿಪ್ಪವಾಶ ವಲಾ ತಲುಮ್ನಿ ಫೀಮಾಲ ಅಮ್ಲಿಕ್ තිමන්න අය කුලදානවගෙන්වා කමෙක්ග ඉව අල්ලාහ් තිමන් නනු හිප්පවාශියේ ඒගේ මුරාදකේ ලෝබි එකලි ෆන් ලෝබි එම්මෙ බොඩන් ඒ කුරවන ආයිෂතු ගෆාන ඒ හුරි හාබි කඹලුම් නවස් එංගේ එකන් අදි අස්හාබ් බේකලුම් එකලේ ෆානගෙන් මේ හදියාගෙන කුරවවනීවස් ආයිෂතු ගෆාන ගඩියෝටි ඔන්නදුවහු Aisha Gufanu gaato kale ifan innawa do ekaman ekamaves bayen amiya mikabalun ge hippuruga gira ittirikan adi itara bodu wegende Aisha Gufanu gaare huga innawa hinduga eh, ashabu ekanu kale ifan hadiya kurun gina kurawwa අනෙක් ඒ කමනාය ගෙන් රසූලුල්ලාහ් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ඒ කමනාගේ කමකාගෙන් උළුවෑෆි කොම්මේ حالتෙක්ග අල්ලාහ් සුබ්හානහු වතාලා කොම්මේ වෙස් ෆදා බරකාතේ මුමිනුන් නම් ඒගේ සවබුන් ඒ බලිබෙ ලිබිකෙන්දේ හංගුරාමයිගේ ඒ කමනාගේ හාර් ගෙල්ලිගෙන්දී එකමනාගේ හාර දැන් ඒ හාර හොද්ද මට්ටක රසූලුල්ලාහි සම එතන මඩ කුරවි එරේ එක්ක හාර හොද හොදනු ෆෙනුන එතන මඩ කුරවි කදේ පා අසාබය කනස් විද හදීස් වල කුරවන්නේ එතන මඩ කුරාර මිරේ ෆතිස් නමාද බංගෙගොන් ෆතිස් නමාද වගතු ඇස් ජෙහුණු ඉරකු ෆෙනෙන්නේ අසාබය කනයි අයිප්පලක් වුදු කුරානේ ෆෙනේ එකමවර කම්බොඩ වෙච්චේ දැන් අස්සාබ් යකන ශක්වා කරන ඇෂ තුෆානයක් කුරවි කන්ත බල බල්ලවාරනික එකම නාහුර මිතංග හරමඩ කුරම් මෙජොන ෆෙන වෙස තේබුල කුරාන පති සමාද කුරාන කිහිනෙන් හැ ඒ රොයිත එමුම් ගායත බාවන්න ලබ ෆෙන් ෆෙන වෙස තේ දැන් අවව කුරක ෆාන ගැඩුයි වඩා එකලේ ෆාන වඩා ඇෂ තුෆාන කුඩකු අදබු දෙවි එකම කොෆයිස් කුරබ එකම නාගයක වික්කෙවි මිතංග වර බාර වික්කෙවි එකම නා විදාලවි තිමන්න වරත්තකුලි වරත්තදු වි එහෙන්නවස් තිමන්න හරකයි කොල්ලාක නොකරුනේ ඒ රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ඉස්තරිෆලු තිමන් කමනාගේ අංගු ෆලුගා අලව් වෑගෙන් ඔන්නවීමා දැන් රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් හිනිවරණ කුරව්වා තෙදුවේ වඩාගති තෙදුවේ වඩාගෙන් අස්සාබේ කරුණ හදීස් වල කුරවණී තිය බෑමිහුන් මිරෙන් ෆති සමාදත් තෙම්මුම් කුරාරේ අල්ලාහ් තිය බෑමිහුන්න වරබ්බඩ ලුයබ්බා වලබ්බා فإن لم تجدوا ماء أنت يبامون فن لبجيا فتيمموا صعيدا طيبا أنت يبامون طاهر ويلين أو هتيمم قل لك نماذج القرآن එහිඳු අබු මුසලා ශරීරි දාලවනි ඒ අව කුරුගේ ෆානුගේ ආලුන්නේ تيا بيكا بيكملونك فرات تمن من فسيح منوي اللهم دوري النقرب بركات في ما دوري النقرب إها ما بيكمل عائشة غفانكي آه وأنه لم يتزوج بكرا غيرها رسول الله صلى الله عليه وسلم إكمنا فيها بكرور ان هناك أنهنا كاكاين النقرب إكمنا فيها إكمنا أي بس ميه كاكاين النقرب بيكمل إكلي فانو كاين النقرب فيرو دعه هني هم بيكا بيكملون أي كورين هم ميه كاكاين بلوا لكن تبي بيكملون එක දිෆානු කායන කරවෑ ෆුරි මුලින් වෙස් وأنه صلى الله عليه وسلم كان ينزل عليه الوحي في لحافها إفس بيك هملك غاتوغا onnawani kore reganda onnawani kore rasulaga machka wahiyen ne baba lefain aishatuga fanuge gaatuga fi aishatuga fanuge gaatuga kalifan onnawani ko kihama vi mahai gaatuga jibriluga fan wahiyagen wadagen nevi aishatuga fanuge arihuga kalifan reganda onnawani ko හමයකනි ආයිෂා දුෆාන ගාරේ ගොන්නවනි කො රසූලාගේ මච්චා වහී බාවා ලෙව්වි එහෙන් අපි කබලේ ගාතුක රේගඬු එක දෙෆාන හේත කරවනි කොරේ වහී බාවා ලෙයිෆෙන්නේ කලිෆාන ආයිෂා දුෆාන ගාතුක වහාර ෆුල ලප්පම් වෙන් ඔන්නවනි කො ජිබ්‍රීල් ෆාන වහීයාගෙන් වඩාගෙන්නේ එකමනාගේ මායික්කම් وأن الله برأها مما رماها به أهل الإفك أدي إفك أهل ورنگ منافق كمنا كربي تهمت الله سبحانه وتعالى حبنا أدوغ متين بريا كربي كمنا كمو වන්නහා අෆ්කහු නිසාහි එකලේ ෆානුගේ අඹියාමි කඹලුන්ගේ තරෙන් එම්මෙ බොඩු දීන් දන්න බේ කඹල කී එකමනා අදි බය ෆොයිත්තහුගේ රිවායගෙන් එබහර හුරිහා අස්හාබ් බේ කලුන්ගේ තරෙන් වෙස් ෆිගුහු ෆිගුහි ගොතුන් එම්මෙ බොඩු ඉල්මරියා කී අයිෂතුගේ ෆාන එම්මෙ බොඩු ෆකීහා කී අයිෂතුගේ ෆාන ෆිගුහි ගොතුන් අස්හාබ් බේ කලුන් මස්සලත අවුලුන් ෆිලු මට්ටක එකමනා ගරිහ වඩා ගන්නවා එකමනා කී වරන් ඉල්මරි බේ කඹලේ وكان أكابر الصحابة إذا أشكل عليهم الأمر استفتوها صحابي بيكلم كترن إم بودتي إم فناب وسصحاب بيكلم කන්තත්තන් ඔළුන් එරීම එකම නාගාරිහ වඩා ගන්නවා එකන් ඔළුන් ෆිල්ම් මට්ටක ෆත්වා එස්සෙව මට්ටක අසාබය කරන වඩා ගන්නවා وأن الرسول صلى الله عليه وسلم توفي في بيتها بين سحرها ونحرها أد رسول الله صلى الله عليه وسلم أبهار وداعن النبي كمناج أنغو فلوغا استرفل على وعن النواها أبهار وداعتي එවසේ කමනාගේ දුව හෙව්වෙස්නෝ එහෙන් මිහ එහෙන් කබලෙක් ගෙදුවස් දැන් කලේෆාන හම ඔන්න වෑගෙන් හම විදාලවන මිහෙන් තිමන්න මාදම් වා හුෂිකාහුගේ අරිහෙක් ගහේ කොන් අං හිම්බේ කබලෙක් කොන් අඹි කබලෙක්ගේ අරිහු ගහේ අයින අනගදන් මාදන් තිමන් කලේෆාන වාහුෂි කොන් අඹි කබලෙක්ගේ ගාතු ගහේ දැන් අස්සාබේ අඹි කබලුන එඟි වඩාගෙන ෆිය කලේෆාන එදි වඩා ගන්නවනේ ආයිෂතුල් ෆානු ගාරි හද්දීමක්කා den huri habe kambalun kalefana hudda devvi aisha tufana gari wada gatuma ei emme fahu halatu ke kalefano ei maruge alas kam fuluga ekale gefano aisha tufana gari wada gennevi adi ekmanage ungu fuluga istar fulawwan unnawa haluga ekale fano avahare wada gati wadufina fi baitiha ekmanage kotari koluga kalefano fastana lewuni ekmanage kotari koluga mi hattaves aisha tufanuge maikkan bayan vegen wa basfuluta mi bayan vegen midiyai මිවාහකත බයම් වෙගෙ මිදියයි හයිගතුක රාෆිදයන් රද්දුදී ෆරාෆිද රාෆිදයන් එමිහුන්ගේ ගුරුවන් තෆ්සීර තහුගේ සබහුරි බයම් වෙෆා එමිහුන් ලිය ෆේ බහරි කුර්ආන් ක අල්ලාහ් බකරා සූරතුගේ වහී කරවන් ඉන්නල්ලාහ යඅමුරුකුම් අන් තස්බහු බකරා අල්ලාහ් තිය බෑමි හුන මූසා ගේ ෆානක වාහක මූසා ගේ ෆාන බනු ඉස්ලාල් මිහුන්නගේ විදාලයි බස්පුළු අල්ලාහ් තිය බෑමි හුන අමරු කුර වැෆිය ගෙරියක් කතිලුමා එමිහුන් තෆ්සීරුගේ නනි ගෙරිගේ මුරාද කී ඒ ආයිෂා සුබ්හානල්ලාහ් গেরিগে মুরাদকে আয়েশা আয়েশা খাতিলু মাঠে রাসুল্লাহ রাসুল্লাহ আল্লাহ আমর করে এমি হুনতে তাফসির তাহুকে হুন নওয়া হাকা তাঙ্গাই রাসুল্লাহ সাল্লাহ আলি সাল্লামকে হরিহা আমি কামালুন না এমি হুম আদাহা ইত্যাদি হরিহা আমি কামালুন না আমি সোয়াল বেফলক সোয়াল එමීහුම් පුනෆෝනී එමිහුන්ගේ එම්ම ආයතේ අස්ලු ආයතේ ඒ ගුරුආන් ග අල්ලාහ් වේ කුරවනි මාකා වමා මුහම්මදුන් ඉල්ලා රසූලුන් قد خلت من قبله الرسل أفإن مات أو قتل انقلبتم على أعقابكم فمن ينقلب على عقبيه فلن يضر الله شيئا الله يكرمني محمد غفانا الله رسولك كم كم منو kurawani muhammad ge fana allah ge rasula kam ga menu minwe كيفان أوهار وجنما نوتا قتل وجنما تيبامي هم ألون أمرا كفر دام به رجوع عن به إيغوتا إسلام وفهم كفر الرجوع جميع هذا النار أنا كوري كما كون الله وانا قال من نته أمي هم براني أمي هم هوريها أمي كيفان أوهار مفهم كفر ويه كافر ويه باطل باطل اتشي أصل باطل أمي هم كيستان كل إنصاف عدل وري أبي هوري فيتاه تان كل عدل وري بس تبونه eba hori eba hakatan dogu hakata kekkama eba hori bunefa lekama kuma zahabu mihun tan kora lui lui mihun eshiyange tan kora aadage shiyan me shiyange me har har karimi eh eh hori ha sahabin na hori ha ami kambarin eh ආලීග ෆාන හැම එක දෙංගෙ මිහුන් හදා ෆොරෙච්ච ආලීග ෆානයි ගුරුවන් ෆියව ඔතේ එච්චේ අලිගෆාන රසූලුල්ලාහ සමලිය ලිව්වි එච්ච ඒ බය මස්සර තන් ඒ මේ ඔතකාතුගේ බය මස්සර තන් අලිගෆාන උති බයන් කොද්ද බය ඒ ජමලුගේ නිසාව ජමලුගේ කි උමර තවුගේ ඒ තියන් අලිගෆාන බයන් කොද්ද බය වකි ખાස්ස ෆතෙන් කලේ කලේ ෆාන දෙවි එමි හම්බුනේ කලේ ෆානන් ඒ දෙවි ෆයින් ඒ වසී වසියතුනා මායකේ නිකෙජ්ජේ ඒ වසියතු නාමායකයයි ඒග එකරේ ෆාන ෆහුව ඛලීෆාය ගොතුග අන්නානි අලීග ෆාන කම ලියවිෆෝතේ nosdogo hama atiba tibe fayda wa kura kas da wa sohhan wa ne boy sabit wan ekali fan khud ali fan vidal wani mi guruwan fi abati man nai kibaga baki khassa ilmen nete eh namas mi sahifa ga mi wa ichfiya wa ei ewa ege oti ewa bayan kurai ekali fan oti kam bayan bas kura ba emi hunga buna chista ken nai kali fan bayan kura ba fa khud දැනක හුදු අලීග ෆාන ඉතරාෆ් වඩාගෙන ෆෝන එකේ ෆාන වරාව කරුක ෆාන එතන් එතක් ගුණයෙන් මායි වෙගෙන් වාකම හුදු ඉතරාෆ් අදි අබූබකර්ගේ ෆානුව උමරුගේ ෆානුවේ ඛිලාෆතේ කලිෆාන් රෝහි වඩාගයි අදි උමරුගේ ෆානුව ඛලීෆා කමුගේ කලිෆාන් ෆහබ් ජෙහි වඩාවස් නුගන්නව බය හිතෙයි උස්මානුගේ ෆානුව ඛලීෆා කමුගේ කලිෆාන් ෆහබ් ජෙහි වඩාගෙන එකම කන්නෙන් එගේ එක ඒ අබ්දුරහමාන් මුන අවෆෙන් හැම විදාල විතනයි කලිෆාන් බය හිතෙප්පව ෆේ මා බොඩ මස්සෙන් නුජස්සව හැම එකන අබූබකර්ගේ ෆානුගේ ඛලීෆා කමුගේ කලිෆාන් කුඩ දවස් කුලම් මඩ කුරෙවි දැන් ඒකේ බොහොර ඉල්මරින් තෆාත් භාවිතවගේ වාහක දක්කනවා ඒ දුවස්වර ෆාතිමතුගේ ෆාන් අවහාරේ වඩායි එකමුගේ හිතාමයි කලි ෆාන් මඩ කුරවිය නුවස්නි කුම ගේම් වෙස්නි කුම හෆ්සාන් නු සෞදා අහොදෙන් දුවාලෙන් කමනාගේ හාල බල්ලවන් තරයකට ගිය දෙන්න කුරව්ව ඒක ෆාකුම් මෙහර දුවාලෙ මස්සෙන්නතේ මෙහර මීක මින්න රේ බෙස්සෙමු රේ ගණ බස්සවන්නේ නා දුවාලොම බේනුන් අඹි කඹලේ ගාත ziyarak කරවෙන යකෝ වෙස් මස්සලෙන්නේ මීගම කියන්නේ මබීත මබීත කී රේගඬ හේද කුරුම් ඒගඬ හේද කුරුම හරදා මීගහම හම කුරංජේ එකන් එහෙන් සාවිතුවා කන්නේ බය ෆොයිත් හොගේ බොහොරේ කාලේ වාහක බයන් කොෆර දැන් රුජුව කුරවිවා දැන් ඒති සොහ රිවායතකුන් ෆෙනිෆෙන්නේ ගස්තුකුරවිවරකුරන් එය වකි මීහෙන්නු හම ආයිෂතුගේ ෆානවස් එයි මස්සලේගේ ඒවාහකයොති අනේ තහරිම් සූරතුග අල්ලාහ් බයාන් කරබෑ කලිෆාන් ඊලාස් කරවි හුරියාමි කබලු එයි එම්මස්තුවහ එබ්බසාමි කබලේගේ ගාත නුදිම හුවා කරබෑ වකින් හුන්නේ ඊලා කරේ එදෙන් හම මස්සලේ ජීහේනේ දැන් යකියේ දැන් නුවනුදානකම එයාදී මෙම අයිබේ කලුන් දැන් අදී එහෙම මිහුන් කියාවරපාන massara jihane den adi en amba pura gina abingen gule mi hon ulen jihane hama bay far bay mi ulen jihane de angura ali fa gule chelle yeah karyo kar diyan hoke oh ආ ඒ කණ්ඩ මහෙන්න ඕනේ යක් මම අර මායික් කුරවි එම්මේ මායික් කුර වැරසුල්ලා හසුල්ලා සෙම්මේ ලෝබි කුරවනි බකරිමා බකරිමා දැන් එක්ගම මහ කොම්ම ගොත ව්‍යස මිහ ගහරි කණ්ඩ ව්‍යස මහ ෆෑදා එබහුරි කණ්ඩ මහ පුර සොහාබින්ගේ තෙරේගේ සවාහක දෙකේ වුණු හස්සාන බුනු සාබිතු ඒ ඒ යනක එවස්මරම්මා සොහාබිය ගරසූල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලමගේ ලෙම්වරි සොහාබිය ඒ කරේ ෆානස් දෙකේ හද්වස් ජස්සේ හස්සාන බුනු සාබිතු ගාග දැන් මිස්තහ බුනු අසාසා ඒ එකලේ ෆානු ගෑගේ හද්දු ජෙස්සෙයි තින් හතර සොහාබියෙක්ගේ ගෑගේ හද්දු ජෙස්සෙයි අඟ හද්දු ඒ ඉෆ්කු ආ ඒ සොහාබින්ගේ තෙරේගස් දෙකේ වුණු දැන් ඒ කොඩ කොන් හුරි බය බේක බලුන්ගේ බය මීහුන්ගේ හිතු තෙරේග හුරේ ඇෂද ෆාන දේ තෙරේ කොම්මස් කාමේ දැන් වානගත කී දැන් ඒ තොබී කන්තත්තන් ඒ දැන් අනෙන් හෙන් රිවායත් එක බලර අලීගේ ෆානුගේ හිප්පුලුගේ සූරේ කොම්මස් වරක ඇෂද ෆාන දේ තෙරේ ඒ රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් මී දැන් අලීගේ ෆාන වාහකේ කි දැන් ඉන්සාන වාහකේ කොම්ම මී හෙග්ගස් දැන් අදි බය අසාබේ කලුනා මෙදුග උපදිෆාවා වාහකත අදි අන්නානේ වාහකේ බේ කලුනා බෙහෙගතුන් ඒ බේ කලුන්ගේ මෙදුග උපදුනු බය ෆිතුන තකා බෙහෙගතුන් අලී ගෆාන් <coughs> ගේ කොම්මස් මින්බරකන් හුරි එමස්සල් අයිෂතු ගෆාන් හදේ තරේ ඒ අනේ රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් මෂ්ෆරා ඉස්සවිත අසාබේ කලුන්ගේ බේකමලුන් බේකලුන්ගේ කිබෑ আয়েশাতুল ফানা দিতে রেখান্তা কোরআনে কোথাও এই এবার হাকতা দেখে উনি আয়েশাতুল ফানা হাদিস হবে আল্লাহ এ আয়েশায় এখান করে যে কাম গাওয়ান্যা আল্লাহ গাদর তুম ফাহু সময় তাও বাবা সে বাহা দেখ না এ রাসূল বাসম এহেম বিদাড়ই মাদি মা বড়ং হিতাম বড়ই খালি এক ফান এহেম বিদাড়ই আলী উমর গফান গাত গোস মশওয়ারা হাম এসে বার উমর গফান বিদাড়ই সুবহানাক হাযা বুহতানুন আযীম হাম এ লফজ ইনগো তক কুরআন আল্লাহ বয়ান করে এ লফজ উমর গফান বিদাড়ই লফজ ইনগো তক ene umar ge fanu ge ya waran ek gote bur qur'an ge aytta ba wala va umar ge fanu vidale bay bas furutes qur'an ge himeni fe bawri allah eni eh, qur'an ge subhanaka hada buhtanu nabi va gotum vidale allah ge ustoyron ta kama ha bodwe gem va buhtanu to eketi ali ge fanu ge atma shara isse harum ali fanu vidale allah rasul var qur'an va gotum va gotum var qur'an do kollar kali ge fanu benun abi kamara kuli vidane benun an hena kali fanu benun vejji ya an henun tage botenu hebe madina avar qur'an vashe දැන් ෆහුන් හංගුරාම විසින්ගී තයස් දුක ෆනා ලී ෆනා දෙමෙදුක ඒ ජමල් හංගුරාම දැන් කොම්මස් වරකන් හුරි දැන් ඒ මස්සල දෙවේ කලුන්ගේ කාකු ඔහු එහා උස්කුල යනවා එයි අනේ උස්මාන් බුන මුඅත්තල් සෆවාන් බුන මුඅත්තල් නහු සෆවාන් බුන මුඅත්තලේ එහෙම කරන ෆරත ලෂ්කරුගේ කෑරි ෆරා ෆහතා බලහට්ටා කන්වස් ලාන ෆහලවානු ඕ එහෙනම් ඒ දැන් ඒ මිහුන් අමිල්ල බරෆෝන්ච් අනෙක් ගොත ඒ ලෂ්කරුගේ ෆහයිබ් බලහට්ටවම් බහට්ටා ෆර සොහාවියේ ෆහයිබ් බලහට්ටා කන්ලා තමස් කුඩි වේ කලේ දැන් අනෙක් අය හංගුරාමතෝගේ එහෙම කුඩි වේ කලම් බෑවරියන් වස් වේ අද මුස්කුලි මිහබි මත අනක්කා සිනේග අනක්ක මිහව් ආතපාතුවාන තරසුල්ල අවහාර වැඩාගන්නට එක එකම නගමරුණු අටාරහාව අවහාර වැඩාගන්නයි දැන් අති මදීනාග කියන ගවාහකන් නුවස් දෙක වේනතා පුරතා මුනාෆිකු මිහා අබ්දුල්බුන බජිබුන සලූල් ඒන පුරතම එක වාහක දක්කන සොර විස්නාෆතා එක හල කම මිසාරක වෙජ්ජ කහ කබූල් වෙස්කුණා සොෆ්වාන් බුන මත්තලේ මුස්කුලි බේකලෙන් නුන් හයි කිය ස්වාම් බේකල එවා මිහාරු මිතාංග වාහකෙ බයන් කොල්ලම් බේනු අස්තු එයි මිහාරු මීහකුවදි මායික්කන් එන ලිබෙෆෝ ඔයි වරකන් මායිකුරන් ජිහේ එයි ඉන්සාෆ කියස් මිසාලක රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම කලිෆාන අල්ලාහ් දෙවි මකාම වුර මතිනු කුරන් හුදු අමර කුරබ්බා ෆෙවනි උම්මත දෙම් මිසාලක ලෝයිබ්බේ කියා කලිෆාන කීමිහා මතිනි ගොස් බයෙන් මිහුන් ඇරි අල්ලාහ්ගේ දරජන් නංගවෑ තිතාංගව සස්ලුනු කුතාය කියේ එකමනා දෙකවා ලෝබේ ෆාල කුරණි එතංකොලෝ ඒ එකරීගෙන් වා කමෙන් නූකන් අහරමෙන් බයන් කරමු යත අල්ලාහ් හයිබ්වනවඩුක මතින් බයන් කරවවා වෙදෙන් අහරමෙන් එතාග නාදිරු කම මී නාදිරු කම කේ මී එකරිගම් වා කම නූනේ බයන් කරන් අහරමෙන් උසුර ෆාල කරන් ජිහෙත එතාග නුජිහෙන අල්ලාහ් හයිබ්වනවඩුක මතින් ඔතේ කම නබරිය කරවවා වෙදෙන් අහරම කොම් බානා දක්කා එකමනායක එකරිෆානා එකරිගම් බස්වා මීහෙන් නූනේ එකරිෆානා කියා මුස්කුලි වේ කරේකේ එකමනායකිනේ එකරිගම් වනේ කන් හිඟා බුද්ධිය ගොතුන් හරමනු ජේ කොම් මෙන් දලීලෙන් එතංග දක්කා කබ සවක අල්ලාහ් යති මයිබ්බන උඩගම තිම්බාවා නවැෆ එකමනාග බරිය දෙන් අනෙක්ක එදවස්වර උසුරු ඉන්නම මිස්තම් ගතරේ ගවහ කනවස් ෆෙතුරුනස් කාහ කබූලු කුරී එකමස් නේ මේ වාගොත කියක් කර එක රේෆාන් දෙක ලෝබිවා වුන් මෙහුන් අස්තු බය බේරුම්මනේ දොගුලෝ බෙෆාල කුරාන් e foi tafura fe heri liefa e kalifano ke maikka ma be goton kalifano ke maqama be goton subhanallah kos kalegge maqama be se kalifano da fe heri foi tafura fe heri liefa ಕಲೀಫಾನುಗ ಇಲ್ಲಾಗಬೇಕು ಅಲ್ಲೊಂದು ದಿರುವ್ವಿ ಅಲ್ಲೋ ದಿರುವ್ವ ಇಸ್ಲಾಂ ಕುರವ್ವ ಫಾಲುಂ ಮರುಗೆಂದೆವಿ ಕಲೀಫಾನು ಮಾಯ್ಕುರ ಮೀ ದಕ್ಕಾ ಕಬ್ಬೇನು ವಾಹಕತ ಕೆನ್ನೂನೆ ಮೀ ಎ ಬೇಕಲಕ ಅಲ್ಲೋ ದೆವ್ವ ಫವ ಮಕಾಮ್ ಎಯ್ಯ ಬೇಕಲಕ್ಕೆ ಮಕಾಮ್ ದೆಂಗ್ ಅಳಗೊಂಡು ಮೆಂಗ್ ಕಿತಮ್ಮೆ ಎಚ್ಚೆಕ್ಕಿ ಯಕಸ್ ಯಕವ್ರ ಮಚ್ಚೆ ವ್ಯಸ್ತ ಹವ್ಯಸ್ನು ಆನೆ ನಂಗೆ ಕೋಚೆಗೆ ಕಿಯಾ රසූලාදක ලෝබිමකේ කලේෆානක සුන්නත තබාවුම් බේකලුන්නේ ඉතුරු ගොතකන් කලේෆානදක ලෝබිකම කන්නු ආනේ අදි ගියාමෙද්දෝ කලේෆානක ෂෆායිවස් නුලිබෙන සුන්නත තබානුවේ කිතම්මේ වරකත් තිමන්නේ කලේෆානදක ලෝබිවමේ කියකස් යාමිද්දම කලේ ෆානුගේ ෂෆායත් තිරකම නසීබෙන් නුලි බෑනේ හැම එකලේ ෆානුගේ සුන්නත තබා වෙජ්ජියා එකලේ ෆානුගේ ෂෆායත් තිරකමගේ නසීබ මිහ කල්ලි බිකෙන් දානේ නුගත නුලි බෑනේ ආයබහුගේ මුරාදකී නමාද ගදෝයන් නුකරවේන එබ්වස් දලියෙන් නමාදු ගදෝ කරවේන කමකන් ඇස්වේ මිහ ගස්තුක නමාද වලලා ෆමෙන් දුන නමාද වලලා ෆේන අසරු ෆම් වෙන මන් තිමන්න ගදෝ ඒ කොල්ලානේ ෆම් ඒ කා කුලෙව්වි හුකුමෙන් එයි අල්ලාහ් වනි අංගවා කීතු කුරාන ඉන්නස් සලාත කානත් අලල් මුමිනීන කිතාබ මවකුතා හම කරවරු නමාද කී මොමිනුන්ගේ මච්ච වගුතු කඩ එලිගෙන් වායිච්චගේ ඒ නාම හිතුම් පස් කොල්ලී එන අල්ලාහ් මෙන් දුන නමාද වගුතු යති කඩ අලුවෑ ඒ නෑ වුණා තියවන්න අසරුෆහම් කොල්ලන් ගදෝ කොල්ලාන යතිවන්න ඒ ගදෝ කුරුන් කා කුලෙවි යන ගදෝ කුරුන් ඒ රෝද මිසාරක හරි උසුරු රෝද දූ කොල්ලෙ වෙන උසුරු තල්ලබ්වා එහම ඉන්නන් ජීනත ඒක හල්ලෙ ඒක යති අල්ලාහ ලබ්වා ගදෝ එකම නමාදෙන්නේ ඒකතකන් එලේක ෆුරාන සලාමතුන් හුරියා වෙජි එන නමාතු අදා කුරන් එහම ගදෝ නමාදෙන්නේ එක් ගොතකස් නමාතු ගදෝ යන කරන කස්තු කරා නමාද එනයි ගස්තු කරා නමාද වලා ෆි මිහායි කි කාෆරේ එයි සොහදලිල් තෝගමච්ච බිනාකෝ এই সহা রাজি হয়ে গেম বাগত কি সেই রাসূলুল্লাহ হাদিস করে বাফানি আল্লাহু আল্লাযী বাইনানা ওয়া বাইনাহুম আস-সালা ফামান তারাকাহা ফাকাদ কাফারা තිමන් නමෙන්න කාෆර්නා දෙමෙතු ගවා හුරහා කී නමා දෙ නමා දොලා ඇෆි මිහා කාෆර් වෙජ්ජකන් කෂවර අදී අස්සාවබේ කලුන් යමලෙ දූ කොල්ලාගෙන් කාෆර් වානකම දෙකි දෙකි වඩාගෙන් ෆාවා හැම එකනේ අමල කීස් නමා දෙලු එනුන් අමල නෙන් අස්සාවබේ කලුන් විදාල ෆෙවස් ඒ අමල දූ කොල්ලාගෙන් කාෆර් වානකම ක ඉන්කාර් නුකුරහ හිඳකු සල්ක රෝදා ರೋದ ಮಿಹಕು ನುಹಿಫಿ ರೋದ ದೂಕೊಲ್ಲಿ ಕಸ್ತುಗ ಏ ನಫಾಫೆ ರಿವಾನಿ ಕಾಫರೆನ್ನುವಾನ್ ರೋದ ಇಂಕಾರನು ಕುರ ಹಾಲಕ್ವೆನ ಕಾಫರೆನ್ನುವಾನ್ ಏಕಮಕು ನಮಾದಕಿ ಹಮೈಕನಿ ಎಳುಂ ವೆಸ್ ಮಿಹ ಕಾಫರ್ ವಾಚಿ ಇಂಕಾರ ಕುರಿಯಸ್ನು ಕುರಿಯಸ್ ಗಸ್ತುಗ ನಮಾದು ಅಳಾಫಿ ಮಿಹಕಿ ಕಾಫರೆ එන මාද කිදීනුක තඹ යොති තඹ මුගුරා ලැෆි මිහා දී මුගුරා ලැෆි බෑ වරද දලිල් තංගේ බර නමාද නුකුරා මිහා කාෆර වානකම අදි නමාද වලා මිහා ගියා මෙද්දෝක මහෂර වාහුෂි කාරුණා හාමානා أبي آه، بن خلفاء من اسمه نائك أمية بن خلفاء من اسمه نائك أمي آه، دعاني القرآن مش دليل بي من هذا ولا مهي كافر كما فإن تابوا وقاموا الصلاة وآتوا الزكاة فخلوا سبيلهم أن توبة نماذج قائم كل زكاة في كم قوانا ما أمي هنا قرآن القرآن أنا كأنا كورا كي كي نعنى نماذج نو كل زكاة نو دنيا يكون فإن تابوا وقاموا الصلاة එමිහුන් තවබාවේ නමාතු කායමක zakat දෙකම ගවන එයි තිය බෑ මිහුන්ගේ අහුන්නේ අහුන්න වානි ඉස්ලාම් වීම ඒගේ ඉදි කොලයි කොබෑ එමිහුන් නමාතු කායමක zakat නොදෙන කමිහුන් එකලෙම් ගහුන්න නූනේ හංගුරාම හුද්දයි හංගුරාම හුද්දවානි කාෆරුනා මුස්ලිම කා හංගුරාමේ හුද්දයි නුවානේ දාවර දලිය තංගලා efa efa ittahuga bismi horikan hoda kan wasjihe e bahus qura kan wasjihe e kedden wakinen enge ka ehenne efa ittahuga horibay aittan arayuha misalak qur'anuga e, yati min ba'di ismuhu ahmad e, e ayin ei tawratu e, injiluga singayat ekkama ekama injiluga nani hem bahakunta e arayu bahag gen gennawa feen e gotan e bayan kurabba fe in echen e geni e foittahuga den horiyechisen nege ay e foifen aamu koli e foti hem bahruwa ko arabba kunnu en kamun e foitta go reche den kom hem bala kan je bahu sukur makes be kar kam sabaki en fotakan amal kuraka jeheni ennu foittakan imamun hama kan yoti ei eh, Allah subhanahu wa ta'ala ga hadotum bahwale unu fotekkama ya gabul kurun ei samai fotekkama e fotuga eh, badal nuwa haindu e bani hama haggu kan e eh, ummata kan wen haggu kan ei e gotak gabul kurun e foittakan imamu maki දෙන් අනෙක්කා එෆයි රසූලයාගේ සමානගෙද්ද හොමරුගේ ෆාන් තවරාතෝ ගඩෙන් හිප්පවැගෙන් විදාල මං හුන්නානකෝ රසූලුල්ලාහ් සම් ෆිනි වඩාගෙන් එකලි ෆාන් මූණ තකයර් වෙගෙන් දියා කෝෆා මූණ එකලි ෆාන්ගේ මූණ ෆුලුම් ෆාල වෙගෙන් දියා උමරුගේ ෆාන එකම් ෆිනි වඩාම කතුන් එල්ලාලේ තවරාතෝ ගන්න දැන් රසූලුල්ලාහ් හදීස් වල කරවනේ උමරේ මියදු මූසාගේ ෆාන දුනියගේ හුන්නෙවි නමවෙස් තිමන් කලේගේ ෆාන තබාවුන් නුන් දෙවන හැංගොතේ මූසාගේ ෆාන කවස් නොයි නොතී එරි ෆාන කෝෆාස් කරවී තවරාතෝ ගන්නේ දැන් ගුරුවන් උතිබාල වැෆේ මුමින නොන් එච්චකි දැන් කි කුරන් තවරාත ගන්න කියා කවෙසි දැන් එක ඒර තවරාත ඔතිස් බදලකෝ කි කි තවරාත ගන්න කෙන් ගන්න එංගි වඩා ගත්ත <coughs> ඒර සති බදලවේ ආ වර කුරින් බදලකෝ ෆියේ <coughs> ගුරුවාන ගොතිය මිහුන්නා මලා බදු බස්තා ආයේ විදාල අල්ලාහ් වහී කුරවෑ ෆතිය මිහුන් එෆයිත් බදල් කුරි බදල් කුරි වාහක ගුරුවාන එස් යහූදීන්ගේ එමෙ බොඩම ආකාර යහූදීන්ගේ ඉන්ජිලස් බදල් කුරි බයිබල් එමිහුන් ක්‍රිස්තියානුන් නවස් කැහිදිනිය එමිහුන් දුනියේගේ හුරිහා ෆසාදෙක් ගස්ලු යහූදී හුරිහා ෆසාදෙක් ගස්ලු දෙක තේරෙන ඕ ඒ දැන් අස්ලු දැන් එහෙන සීදා එහෙන නොබුණනේ ලොයිෆ් හදීසෙන් හදීස කියයි අල්ලාහ් සුබ්හානහු වතාලා ෆොනු වි නබී බේකලුන්ගේ අදදු එල්ලක්ක සෞවිසාස් මේක තේරේක 301 තේර රසූල් බේකලු 301 තේර රසූල් බේකලුන් දැන් තින්සතේක තේර රසූල් බේ කලම් වීම දැන් මොන විදා තින්සතේක තේර දීනේ අසලෙන් නෙ දැන් ඒ මුඤ්ඤසේකම හදීස් ලොයිෆ් දැන් එයා හුකුම් තක කඩාලා කරනු ජේ සබබ කි ඒ ලොයිෆ් හදීසක වාතිය දැන් ඉතුරු එහෙන් හදීසෙන් නෙන් අදද බයන් පුරයිෆේ එහෙන් කම කොම්මෙ ෆොතෙක් ගස් බයන් කොෆයින් නනි මි හදීස් නබි බේ කලම් අදද බයන් එල්ලක්ක සව විශ්වාස නබි බේ කලම් ඒකතරන් තින්සතේක තේර රසූල් බේ කලම් එහෙම් වෙගෙන් දැන් බය මිහුන් බුන වානතා දැන් එහෙම් වීම ඒ 32 තේර දීන් අල්ලාහ් බාවලෙවි සමාවි දීන් 32 තේර ඒගොතුගේ මච්චබ් බල ඒ කොමෙ රසූලුනා කියයි වකි රිසාලතකගෙන් වඩා ගන්නවා බේ කලෝ වකි දීනෙක්ගේ දවවත් දින මං අමරු කුරයිෆාවා බේ කලෝ රසූලුනා කි තෝහු ෆකී යන්නේ එහෙම් ෆොතෙන්නෝ අල්ලාහ්